අපි අද කතා කරන්න යන්නේ නිදහස ගැන, ඒ වගේම අධ්‍යාත්මික මාර්ගයක් ගැන, හරිම නිර්භීත ප්‍රකාශයක් කරන ඊටාම ගැඹුරු දේශනාවක් ගැනයි. මේකට කියන්නේ සීහනාදය කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ හරිම විශ්වාසයකින් කරන ප්‍රකාශයක් සම්පූර්ණ විමුක්ති මාර්ගයේ තියෙන්නේ උන්වහන්සේගේ ඉගැන්වීම තුල විතරයි කියලා. ඉතින් මෙච්චර ස්ථිරව මෙච්චර නිර්භීතව මේ වගේ ප්‍රකාශයක් කරන්න තීර පදනම මොකක්ද? හොඳයි. අපි බලමු මේ මාර්ගය කොහොමද අනෙත් ඒවායෙන් වෙන් කරලා හඳුනාගන්නේ කියලා. බලන්න මේ දේශනාවේදීම බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙනවා අභියෝගයක් ඒ කියලා. ඒ කියන්නේ වෙනත් සම්ප්‍රදායන් කියන්න පුළුවන් එයාලගේ මාර්ගවලත් අධ්‍යාත්මික පදනමක් තියෙනව නේද කියලා. ඇත්තටම ඕනෑම අධ්‍යාත්මික මාර්ගයක වගේ මේ දේවල් දකින්න පුළුවන්. ශාස්ත්‍රවරයෙක් ගැන විශ්වාසයක්, යම් ශික්ෂා පදමාලාවක්, එකට ඉන්න පිරිසක් යහපත් පුරුදු. මේ ඔක්කොම පොදුයි. ඉතින් වෙනස තියෙන්නේ කොතනද? බුදුරජාණන් වහන්සේ වෙනස පැහැදිලි කරන්න ප්‍රශ්න කිහිපයක් අහනවා. මේ හැම දෙකම හරය තියෙන්නේ අවසාන ඉලක්කයේ. මින්න පළවෙනි ප්‍රශ්නය. මේ යන මාර්ගයේ අවසාන ඉලක්කය තෘෂ්ණාව තියෙන කෙනෙක් වෙනුවෙන්ද නැත්නම් තෘෂ්ණාව නැති කරපු කෙනෙක් වෙනුවෙන්ද? මේකෙන් කෙලිම අල්ලන්නේ ආශාවේ මුල. බලන්න ඇත්තම මාර්ගයක් නම් ඒකේ අරමුණ වෙන්න ඕන තෘෂ්ණාවෙන් මිදෙන එක. ඒක තෘප්තිමත් කරන එක නෙවෙයි. මෙතනදී හරිම පැහැදිලි බෙදීමක් කරනවා. එක පැත්තකින් රාගයත් එක්ක ඉන්න කෙනා එයා තව තවත් බැඳෙනවා. අනිත් පැත්තෙන් රාගයෙන් මිදුණු ඊටලනේ වීත රාගී කෙනා එයා නිදහසට පාර කපා ගන්නවා. ඉතින් සැබෑ ඉලක්කය වෙන්න ඕන අනේ විතරාගී தত্ত্বය. හරි තෘෂ්ණාවෙන් පටන් ගත්තා. දැන් තව ටිකක් ගැඹුරට යනවා. අහනවා මේ ඉලක්කය තියෙන්නේ යන් දෙයකට ඇලිලා බැඳිලා ඉන්න කෙනෙකුටද? එහෙම නැත්නම් ඒ බැඳීම් වලින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙච්ච කෙනෙකුටද? බලන්න මෙතනදී තෘෂ්ණාව කියන පොදු කාරණයෙන් අපිව හිර කරන අර විශේෂම යාන්ත්‍රණයට එනවා ඒ තමයි උපාදානය. මෙන්න මේක තමයි තීරණාත්මකම කාරණය. උපාදානය කියන්නේ බැඳීම් තියෙන කෙනා දුකේමයි ඉන්නේ. හැබැයි අනුපාදානය කියන්නේ බැඳීම් නැති කෙනා එයා තමයි සැබෑම විමුක්තියට යන්නේ. එතකොට හරිම පැහැදිලි නේද? ඇත්තම මාර්ගය කියන්නේ අන්නේ උපාදානියන්ගෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කරන මාර්ගයට. හොඳයි. එහෙනම් මේ කතාවේ ප්‍රධාන චරිතය මේ උපාදානය කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ මේක අපේ ප්‍රධානම ගැටලුව කියලා හඳුන්වනවා. අපි බලමු මොනවද මේ බඳින්නදම් වැල් කියලා. උපාදානය කියන එක නිකම්ම ආසාවකට වඩා ගොඩක් ගැඹුරු දෙයක්. හිතන්නකෝ ගින්නක් ගැන. තණ්හාව කියන්නේ ඒ ගින්නට දර වගේ දෙයක් නම් උපාදානය කියන්නේ ඒ දර ටික තදින් අල්ලගෙන ගින්නට ඉන්ධන සපයන ක්‍රියාවමයි. ඒකෙන් තමයි දුක්ඛ ගින්න දිගටම අවිලෙන්නේ. අපි යම් දෙයක් මේක මගේ මේක මම කියලා තදින් අල්ලගන්නකොට ඒක අත්හරින්න බැරි අනන්‍යතාවයේ කොටසක් කරගන්නකොට අන්න එතනයි උපාදානය තියෙන්නේ. හරි. දැන් බලමු මේ දම්වැල් හතර මොනවද කියලා. පළවෙනි එක කාම උපාදානය. මේක නම් හරිම පැහැදිලි. ඇහැ කන නාසය පිනවන දේවල් වලට තියෙන දැඩි ඇලීම. රසවත් කෑමක්, ලස්සන දසුණක්, මිහිරි සංගීතයක් මේවයි සතුටට තදින්ම බැඳිලා ඒ නැතුවම බැහැ කියන තැනට පත්වීම. දෙවැනි එක දිටි උපාදානිය. මේක තමයි මතවාදවලට තියෙන බැඳීම. මගේ මතය තමයි හරි, මම අදහන දේ තමයි එකම සත්‍ය කියලා තමන්ගේ දෘෂ්ටිය තදින්ම අල්ලාගෙන ඉන්න එක. තුන්වෙනි එක සීලබ්බත උපාදානය. මේක ටිකක් සූක්ෂමයි. යම් යම් වත් පිළිවෙත් චාරිත්‍ර වාරිත්‍ර කිරීමෙන්ම විතරක් විමුක්තිය ලැබෙනවා කියලා ඒවට ඇලි ගලී ඉන්න එක. ඒ ක්‍රියාවේ හරය තීරුම් ගන්නේ නැතුව ඒකේ පිටපොත්තට විතරක් බැඳෙන්න එක. අන්තිම සහ ගැඹුරුම එක අත්වාද උපාදානය. මේ හැම දෙයකටම යටින් තියෙන මම කියලා ස්ථිර වෙනස් නොවන කෙනෙක් ඉන්නවා, මගේ කියලා දෙයක් තියෙනවා කියන මූලිකම ග්‍රහණය. මේක තමයි අනිත් හැම බැඳීමකටම පෝෂණය දෙන මුල. ඉතින් මේ දේශනාවේ තර්කය තමයි ගොඩක් අධ්‍යාත්මික මාර්ග අසම්පූර්ණයි කියන එක. ඇයි? මොකද මේ මාර්ගවලින් මේ උපාදාන හතරම සම්පූර්ණයෙන් හඳුනාගන්නේ නැහැ. සමහර විට එකක් දෙකක් ගැන කතා කරයි. හැබැයි හතරම දකින්නේ නැත්නම් ඒ ගුරුවරයාට හෝ ඒ මාර්ගයට සම්පූර්ණ නිදහසක් කරා මඟ පෙන්වන්න බෑ. මේ දේශනාවේදී හරි අපූර්ව වර්ගීකරණයක් කරනවා. හිතන්න සමහර ගුරුවරු ඉන්නවා. යාලා කාමයට තියෙන ඇලීම ගැන දන්නවා. ඒකෙන් මිදෙන්න කියනවා. හැබැයි යාලා දෘෂ්ටිවලට බැඳිලා. තවත් අය කාමයයි දෘෂ්ටි දෙකම අඳුර ගන්නවා. ඒත් වත්පිළිවෙත් වලට බැඳිලා. ඒත් මේ දේශනාවට අනුව සම්මා සම්බුදුවරයෙක් විතරයි මේ ධම්වැල් හතරම. ඒ කියන්නේ කාම, දික්ටි, සීලබ්බත, සහාර ගැඹුරම අත්වාද උපාදානය කියන හතරම සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන ඒකෙන් මිදෙන මාර්ගය දේශනා කරන්නේ. හරි. දැන් අපි දන්නවා ප්‍රධානම ගැටලුව උපාදාන හතර කියලා. එතකොට ඊළඟට අහන්න ඕන වැදගත්ම ප්‍රශ්නේ තමයි මේවා කොහෙන්ද එන්නේ? මේවයි මුල මොකද්ද? අපි දැන් මේ මුල හොයාගෙන යමු. මේක හරියට පරීක්ෂණයක් වගේ. අපි පටන් ගන්නෙ ප්‍රතිඵලයෙන්. ඒ කියන්නේ උපාදානයෙන්. උපාදානයෙම නැත්තම් තදින් අල්ලා ගැනීම ඇති වෙන්නේ ඇයි? ඒකට හේතුව තණ්හාව. ඒ කියන්නේ ආශාව. හොඳයි. තණ්හාව එන්නේ කොහෙන්ද? ඒක එන්නේ වේදනාව නිසා. වේදනාව ඇති වෙන්නේ ස්පර්ශය නිසා. ස්පර්ශය වෙන්න නම් සලායතන, ඒ කියන්නේ අපේ ඉන්ද්‍රිය 6 තියෙන්න ඕන. ඉතින් මේ විදියට පියවරෙන් පියවර පස්සට ගියාම මේ මුළු දම්වැලේම පටන් ගන්නම මූලිකම හේතුව විදියට හම් වෙන්නේ එක දෙයයි. ඒ තමයි අවිද්‍යාව. දැන් අවිද්‍යාව කිව්වම ඒක පොතපතේ දැනුම නැතිකම නෙමෙයි. මේක ඊට වඩා ගැඹුරු දෙයක්. අවිද්‍යාව කියන්නේ යථාර්ථය දිහා වැරදි විදිහට බලන එක. දේවල් වල ඇත්ත ස්වභාවය, ඒ කියන්නේ හැමදේම වෙනස් වෙනවා කියන අනිත්‍ය බව, ඒ නිසාම ස්ථිර සතුටක් නෑ කියන දුක්ඛ ස්වභාවය සහ මේ කිසිම දෙයක මම හෝ මගේ කියලා අල්ලගන්න හරයක් නෑ කියන අනාත්ම බව අන්න ඒ ඇත්ත නොදැකීම තමයි අවිද්‍යාව. හොඳයි. අපි දැන් රෝගයක් දන්නවා, රෝග මූලයක් දන්නවා. ඒ තමයි අවිද්‍යාව. ඉතින් ලෙඩේ මුල අඳුනගත්තා නම් ප්‍රතිකාරයත් එතනමයි තියෙන්නේ. අපි බලමු කොහොමද මේ දම්බෙල් කඩලා දාන්නේ කියලා. මේක හරිම සරලයි. අවිද්‍යාව කියන්නේ අඳුර වගේ නම් ඒකට ප්‍රතිකාරය තමයි ආලෝකය. ඒ ආලෝකය තමයි ප්‍රඥාව. එහෙම නැත්නම් විද්‍යාව. අවිද්‍යාව මුල් කරගෙන ඉන්නකොට අර අපි කතා කරපු දුක්ඛදාමය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙනවා. හැබැයි ප්‍රඥාව ඒ කියන්නේ යථාර්ථය පිළිබඳ පැහැදිලි දැක්ම පහළ වෙනකොට අර මුළු දාම්වල මේ කියන්නේ උපාදානීය සහ දුක කියන මුළු ව්‍යුහයම බිඳ වැටෙනවා. මුල නැති කළාම ගහත් මැරෙනවා වගේ. ඉතින් අවිද්‍යාව නැති කරාම මොකද වෙන්නේ? ප්‍රතිඵලය තමයි নিরপেক্ষ නිදහස. අර අපි කතා කරපු උපාදාන හතරෙන් සම්පූර්ණයෙන්ම මිදෙනවා. ඊට පස්සේ හිතේ කිසිම කැළඹීමක්, කම්පාවක් ඇති වෙන්නේ නැහැ. ඒ தത്വෙට තමයි නිර්වාණය කියන්නේ. එතකොට තමාටම වැටහෙනවා ඉපදීම ඉවරයි, මේ උතුම් ජීවිතය සම්පූර්ණ කළා, කල යුතු දේ කරලා ඉවරයි, මීට වඩා කරන්න දෙයක් නැහැ කියලා. ඒක තමයි අවසාන ඉලක්කය. මේ දේශනාවේ හරයම මේකයි කිසිම දෙයකට බැඳිලා නැති නිසා හිත කම්පා වෙන්නේ නැහැ. හිත කම්පා වෙන්නේ නැති නිසා තමා තුලම ඒ පරම ශාන්තිය, ඒ කියන්නේ පිරිණිවීම සාක්ෂාත් කරගන්නවා. බලන්න මේකේ තියෙන ලස්සන නිදහස ලැබෙන්නේ මොනවා හරි අලුතෙන් ලබා ගත්තාම නෙවෙයි. අපි මෙච්චර කල් තදින් අල්ලගෙන හිටපු දේවල් අතහැරියහම. ඉතින් මේ පුරාණ විග්‍රහය අදටත් අපිට සොයම් පරීක්ෂණවක් කරගන්න හරිම බලවත් මෙවලමක්. අපි හැමෝටම තමන්ගෙන් මහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මේ මේ කතා කරපු ධම්මල් හතරෙන් තමන්ගේ ජීවිතය තුළ තදින්ම ක්‍රියාත්මක වෙන්නේ තමන්ව වැඩියෙන්ම බැඳලා තියෙන්නේ මොන ධම්මලද? ඒ ගැන මතක් සිතා බලන්න.